තවත් ප්‍රශ්නයක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම පිම්බීම ඇකිලිම භාවනා කරගෙන යමි. පැයකට වැඩි කාලයක් එකම ඉරියවක පරියන්කයක සිටීමට පුළුවන් පිම්බීම ඇකිලිම නොදැනී ගිය විට සෑම කුඩා අරමුණක් වුවද මෙනෙහි කළ යුතුද වේදනා තදවීම ඇතැම් විට විනාඩි 10ක් 15ක් තිබී මෙවැනි විත් තිබේ මෙවැනි විටක වේදනා තදවීම එක දිගටම මෙනෙහි කළ යුතුද මේක ඇත්තටම ආනාපානය කරනකොටත් වෙනවා පිම්බි මැකිලෙන් බොහොම විචිත්‍රව සිද්ධ වෙනවා. මේකෙදි මේ වාක්‍යයේ තියෙනවා මේ පිම්බි මැකිල පිම්බි මැකිලෙම නොදැනී යන විට සෑම කුඩා අරමුණක්ම අරමුණක් වුවද මෙනෙහි කළ යුතුයද කියලා. ඇත්තටම පිම්බි මැකිලෙම නොදැනී යන මට්ටමට එනකොට ඒකෙදි මේ නොදැනෙනවා කියනකට වඩා හොඳට යෝගාවචරය තේරුම් ගන්න ඕනේ ගුරුවරයා බලන්නෙම පිම්බීම සහ ඇකිලීම දෙක අතර වෙනස නැතිවීම විමනයි සිදු වෙන්නේ. පිම්බීම නැතිවීම නැති වෙලා යන්නේ නැහැ. නැතිවීමක් වෙන්නේ නැහැ. පිම් ඉස්සල මුලින් මුලින් හොඳට පිම්බීමෙන් ඇකිලීම වෙන් කරලා පෙන්නනවා. පිම්බෙනවා කියලා කියන්නේ ආතතිය තදවීම වැඩි වෙනවා. ඇකිලීම කියලා කියන්නේ බුරුල් වෙනවා. නමුත් අන්තිමට දෙකම හුදු කම්පන බවට, චංචල බවට, ක්‍රියාකාරකම් බවටපත් වෙනවා. දෙකේ වෙනස නැති වෙනවා. නැති වෙච්චාම යෝගාවචරයට පේන්නේ පිම්බීම ඇකිලීම නැතුනවා. ඉතින් එතකොට මේ පිම්බීම හැකිලිම නතර වෙන්න නම් එක්කෝ ක්ලාන්ත වෙලා තියෙන්න ඕනේ එක්කෝ මැරෙන්න ඕනේ මොකක් හරි ජල්මරියක් වෙන්න එපායි මොකක්වත් වෙලා නැහැ හොඳට ෂොක් එකකට ජීවත් වෙන්න ඒ නිසා තේරුම් අරගන්න ඕනේ පිම්බීම හැකිලිම වෙනස නැති වෙලා තියෙන්නේ එතකොට හොඳට සාවධානව ඒක දිහා බලාගෙන හිටියොත් මේ කියන පුංචි පුංචි අරමුණු කියන්නේ පණ තියෙන බවට ඉන්න බවට නොමැරිච්ච බවට සංඥා වගේක් එන්න පටන් ගන්නවා තුනී සංඥා වගේක් ඒවා මෙනෙහි කළ ඉවර කරන්න බෑ ඒක නිසා කියනවා මෙන්න මෙහෙම හොඳ තාක්ෂණික කාරණාවක්. පිම්බීමෙන් හැකිලිම වෙන්කොට දැක ගන්න පුළුවන් තාක්කල් පිම්බෙන වෙලාවදී පිම්බෙනවා පිම්බෙනවා හැකිලවද හැකිලනවා හැකිලකට මෙනෙහි කරන්න කියනවා. ඒ දෙකම නැතුව යනකොට වෙන දිගන දෙකේ වෙනස නැති උනට පස්සේ දැනෙනවා දැනෙනවා කියලා පොදුයි ඔක්කොම මෙනෙහි කරන්න. එහෙම නැත්නම් ඉන්නවා කියලා. ඒකට ඉඳිනවා කියන එකත් ගන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ ඉන්නවා කියනක හෝ දැනෙනවා කියන පොදු අරමුණේ මෙනෙහි කරගෙන යනකොට නින්දට වැටෙන්න දෙන්නේ නැහැ හිත. ඒ වගේම පුංචි පුංචිව වෙන් කරන්න යන්නෙත් නැහැ. පුංචි පුංචිව වෙන් කරන්න ගියොත් සත්‍ය සමාධිය කැඩෙනවා. මේක වේග එලෙවෙලව මෙනෙහි කරන්න ගත්තොත් සමාධිය ගැන නිසා මෙන්න මෙතන හොඳටම තේරුම් අරගෙන මෙනෙහි කිරීමේ ක්‍රමය වෙනස් කරන්න ඕන නිසා ඒ වගකීම යෝගාවචරයට දීම පිණිස ගුරුවරයා මොකද කරන්නේ? පුල්ලුවන් තරම් වෙනස්කම තියෙද්දී පිම්බීමේ හැකිලිමේ හොඳට වෙන් කළ බලන්නේ. වෙනස තියෙනකොට හොඳට වෙන් කළ බලන්න. එතකොට වෙනස නැති එක හොඳට තේරෙනවා. තේරුණාට පස්සේ කියනවා වෙනස්කම නැති වුණාට පස්සේ දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. මෙනෙහි කිරීම මාරු කරන්නයි. ඒක අපි පොඩි ළමයෙක් අරගෙන පැවිදි කරුවොත් පැවිදි කරුවට පස්සේ ආට වෙන නමක් දෙනවා. වෙන භාෂා විලාසයක් උගන්වනවා. ඒ වගේ තමයි පිම්බීම හැකිලිම යම් ප්‍රමාණයකට ගිහිල්ලා මේරුවාට පස්සේ ඒකට පිම්බීම කියන්නේත් නැහැ, හැකිලිම කියන්නේත් නැහැ, පුංචි පුංචි වෙනස් කරන්න වංශේ නම් කරන්න යන්නේත් නැහැ. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කිරීම කරන්නේ. එතකොට මේ නිකන් හරියට මේ උඩකට ගිහිල්ලා උගා කුඩ ඉඳලා මුළු ගමක් දිහා බලනවා වගේ පේන. ඇක්චුලි බහලා ගමෙන් ගෙයින් ගෙට ගෙයින් ගෙට යන කතාවක් නෙමෙයි. උඩක ඉඳලා බලනවා වගේ තමයි පේන්න පටන් අරගන්නේ. එතකොට වේදනාව තදවි විනාඩි 10ක් 15ක් තිබේ. මෙවැනි විටක වේදනා තදින්ම එක දිගට මෙනෙහි කළ යුතු නැහැ. දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන. සමහර විටක එතකොට එහෙම හිත තැම්පත් වුණොත් ආයසරයක් පිම්බීම හැකිලිම මතුවෙන්න පටන් ගන්නවා. හරිට වැඩිය සියුම්. ලාවට පේන්න පටන් ගන්නවා. එහෙමනම් ආයසරයක් පිම්බීම හැකිලිම මෙනෙහි කරනවා. ඊට පස්සේ ආයෙක නැති වෙනවා. එතනට පස්සේ ආයෙ එනවා මේ උපමාවකට කියනවා නම් අපි වෙරළක් අයිනට ගියාම අපි ළඟ කැඩෙන බින්දෙන රැල්ල ගණන් බැලුවොත් රැලි කැඩෙනවා පේන මේ කරල්ලයි දෙකයි තුනයි කියලා ගණන් කරන්න පුළුවන්. නමුත් පොඩ්ඩක් ගැඹුරට ගියොත් රැලි කොච්චර දෝ තියෙනව ගණන් කරන්න. තව ඈතට ගියොත් ඒක ඔක්කොම නිකන් මායාවක් විදිහට පේන්නේ. නිකන් පොරිපු පුරනවා වගේ මිරිඟුවක් වගේ පේනවා. රැල්ලෙන් රැල්ල වෙන් කරන්න බෑ. නමුත් ඒකෙන් තමයි මේ ලොකු රැලි ඇති වෙලා තියෙන්නේ ළඟ බැලුවොත් නොගඹුරු තැන බැලුවොත් රැල්ලෙන් රැල්ල වෙන් කරන්න පුළුවන්. එකක් විදිහට තව එකක් යනවා. මැදට මැදට යනකොට ඔක්කොම නිකන් පොදු රැල්ලක්. අන්තිම සිතිජේ දිහා බලනකොට රැල්ලි නැතුව වගේ තමයි පේන්නේ. ඒකට හේතුව ගැඹුරු වැඩිම තැන. ඔගේ භාවනා ගැඹුරට යන්න යන්න යන්න එක එක අරමුණේ අනන්‍යතාවය ගිලිහිලා පොදුවේ ඉන්න බව පොදුවේ දැනෙන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක හොඳට යෝගාවචරයට මතක් කරලා දුන්නොත් මහසි භාවනාවේ වැද්දගත්ම සංදිස්ථානේ පැනනවා. මහසි භාවනා ක්‍රමයේ උත්තරනටමයි සම්පූර්ණ අවධානය යොමු කරන්නේ. ඒ අරමුණු වෙන්කොට හඳුනා ගන්න පුළුවන් තැන ඉඳලා වෙන්කොට හඳුනාගන්න බැරි තැන දක්වා සම්පූර්ණ සතිය අඛණ්ඩව පවත්වා ගන්නවා. පවත්තල ඒක හරියට වාර්තා කරන්න පුළුවන් නම් හරියටම මේ ගුරුවරයා කියන දේ අල්ලගන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචර ප්‍රඥප්ති ධර්ම වල ඉඳලා පරමාර්ථ වල ධර්ම වලට හැරීමේ ඒ යුග පෙරලිය කඩයිම හොඳට තේරුම් ගත්තොත් එයාගේ භාවනා ජීවිතයේ ප්‍රශ්න 160ක් 70ක් ඉවරයි. ඒ ටික හරි ලීසි කරගන්න. යෝනිසු මනසිකාරය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? එයත් මනසිකාරයත් අතර ඇති වෙනස කුමක්ද? යන්න පහදා දෙනමෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටිමි. යෝනිසු මනසිකාර කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියලා අපි සාමාන්‍යයෙන් සිංහලෙන් කරන්නේ. මනසිකාරය කියන එක මෙනෙහි කිරීම කියලා කියනවා. ඒක අර පොඩි දරුවෝ වගේ ඉඳුල් කට ගෑමේ උත්සවයට අපි නැවත හිතේ දුවොත් ඒ දරුවාගේ හිත බොහෝමත්ම මේ අවදි හිතක් තියෙනවා. මොන දෙයක් දැක්කත් ඒක හොඳට විස්තරව බලනවා මොන දේත් අහනවා මොන දේත් රස බලනවා හැම දෙයකම ඉඳුරන්ගේ හරි ප්‍රණීත ගතියක් තියෙන සෞඛ්‍ය සම්බන්ධ පොඩි දරුවෙක්ගේ ඒ දරුවා අර ගොඩාක් කරුණු දෙකට දැම්මට පස්සේ හිතේ ස්වභාවය මතුවෙනවා මොකද එකවරකට එකයි ගන්න පුළුවන් ඒ නිසා එයා එකකට හිත යොදවනවා අර තොගේ එකවරකට එකයි ගන්න පුළුවන් ඒ නිසා ඒ යොදන්නේ බොහෝ දේවල් අතර මානසිකාරය යන්නේ එකකට ඒ මානසිකාරයේ ගිය එක තමයි අතර ගන්න. ඒක තමයි කන්නේ හෝ මොනවාරි පාවිච්චි කරන්නේ. නමුත් එතන යාට වෙනුවෙන් පේ වෙලා තියෙන, ඇරලා තියෙන ගොඩාක් දේවල්. ඒ වගේ තමයි අපේ හිත ඇසීම් විශේෂයි, දැකීම් විශේෂයි, ගන්ධ සුවඳ විශේෂයි, රස විශේෂයි, පහස විශේෂයි සහ කල්පනා විශේෂයි හැම වෙලාවෙම අපිට අරමුණු ගලාගෙන එනවා ඇතුළට. එහෙන් රූප නිටතරම පෙනෙමින් තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ රස තියෙනවා, පහ මේ පහස තියෙනවා හිතවිලි. නමුත් බුද්ධ දේශනාවේ සඳහන් වෙන පැහැදිලිවම එක හිතකට එකයි ගන්න පුළුවන්. එතකොට අපි මේ වෙලාවේ දකිමින් ඉන්නවනම් පැහැදිලිව මතක තියාගන්න වෙලාවේ ඇහිම සිදු වෙන්න බෑ. ගන්ධ සුවඳ බලන්න බෑ, රස බලන්න බෑ, පහස ලබන්න බෑ, කල්පනා බෑ. තියෙන්නේ දැකීම පමණයි. එතකොට අපි කියනවා දේවල් අතරින් සංඥාවල් අතර දැන් ඇහිම දැකීමට හිත යෙදිලා හිත යොදවලා මානසිකාරයේ ගිහිල්ලා කියනවා. නමුත් ඊගාව චිත්තක්ෂණේ ආයේ දැකීමට, ඇහිීමට යන්න පුළුවන්, රූපෙට මේ ගන්ධ රස පහස්ට යන්න පුළුවන්. මේක වේගයෙන් වෙන නිසා අපිට පේන්නේ පහම සිදුවෙමින් තියෙනවා. නමුත් හොඳට විග්‍රහ කරලා බැලුවොත් එක චිත්තක්ෂණයකට තියෙන එක අරමුණයි ගන්න පුළුවන්කම. ඒකට කියනවා අපි අරමුණු අතර මේ එක අරමුණකටයි මානසිකාරය යොදවනවා. ආන්නේ මානසිකාරය කිය එක තමයි ඒ වෙලාවේදී බුද්ධියක් හම් වෙන්නේ. නැත්නම් විඳීමක් මේ සංඥාවක් ගන්න පුළුවන් වෙන්නේ අරමුණු ගියේ එකට. ඉතින් ඒක මෙනෙහි උනේ නැත්තම් දැන් මම රූපයක් බැලලා රූපේ බලන බව දන්නේ නැති වුණොත් ඒ විශේෂ අසතිමත් නම් අනිත්‍යවත් ඒ වෙලාවේ යොමු වෙලා නැත්තම් ගාහක් වෙලාට හිත වැඩ කරන්නේ මෝහපදනයි. ඒ නිසා බලන වෙලාවේදී බලන බව, අහන වෙලාවේදී අහන බවට සතියේ යෙදුවොත් ගාහක් සාර්ථක වෙත් යෝගාවචරයක් විතරක් පිළිඅරගනි. එක වෙලාවට හිත හිතකට ගන්න පුළුවන් එකයි ඒක ඔය හිතේ තියෙන මානසිකාර්ය කියනා වූ ස්වභාවය නිසා. ඒකට තවත් ගොඩක් උපමාවල් තියෙනවා. අපි මම ගොඩක් කරලා තවත් පාවිච්චි කරන එකක් තමයි අපි ওই ලංකාවේ පාවිච්චි කරන තමයි ඇට් හෝම් දෙනවයි කියලා ඇට් හෝම් මේසේ ඇස්ටෝම් කියලා කියේ. බුෆේ ඩයට් කියලා කියන්නේ. ඉතින් ගොඩාක් දේවල් ඇරලා තියෙනවා. ඇරලා ගියාට යන කෙනා Tamange රුචියට අනුව තමයි තෝරන්නේ. තෝරගත්ත එක යා කාලා අපි තුම ලෙඩ උණයි කියලා. ඊවැඩිය කාර්යය ගිහිල්ලා පැණිසසත් තිබිලා කාලා අයිතිකාරයට බයිනවා මේ සරපු එක්කනට මේ මේ සීනි දුන්නයි කිය. ඒ නැත්නම් ප්‍රෙෂර් තියෙන එකනේ තෙල් කාලා අයිතිකාරයට බයිනවා මේ ඇටෝම් මේසේ තෙල් කැම තිබ්බයි. ඒ නැත්නම් සරබීම බීලාවිල්ලා මේ ඇටෝම් මේසේ සරබීම තිබ්බයි කියලා. හැබැයි ඒක ඕන දෙයක් තියෙනවා. ඒකුත් කියලා ගත්තේ එයාගේ කර්මාන් රූපෝ ධර්මාන්තරව ඒක ගන්නවා. අරන කාලෙල දොස් කියනවා වගේ තමයි අපිටත් උදේ ඉඳලා හැන්දනකම් අපි චරිතයේ රුචිය අනුව උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි තෝරන්නේ අපිට ඕන දේ විතරයි. අනිත් අනන්ත අප්‍රමාණ දේවල් තියෙන නිසා තව කෙනෙක් ඒක දිහා බැලුවොත් එයා වෙන දෙයක් තෝරලා වෙන වචනයක් කියනවා. මම තීරුවොත් මට ඕන දේ තෝරනවා. ඒකවල දෙන්නේ එකම මේසෙක આવොත් තුන දෙකක්. වෙන විදිහට කියන අපි ඔක්කොම අද මේක පින්කමකට සම්බන්ධ වෙනවා. මේ පින්කමෙන් යනකොට දෙන්නේ එක සමාන පින් කරගෙන නැහැ. හැම කෙනාම තම තමන්ගේ මට්ටමට වෙනස් වෙනස් જાති පිංකම් කරගෙන තියෙන එකම බණමඩුව තමයි. එයාර අපි හිත යොදන තැන හැටියට තමයි. ඒක නිසා අපේ සිංහල වචනේ තියෙන හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඊට පස්සේ අපි මේ මාලිගාව හදපහට දොස් කියන්නේ යන්න එපා. අපි තෝරගෙන තියෙනවා. නිසා මානසිකාරයේදී බුදුරජාණන් වහන්සේ කියනවා අපිට සර්ව බලධාරීත්වයක් තියෙනවා. අපි දන්නවනේ මෙතන ඇහ කන දිවනාසය ඔක්කොටම ඉඩ තියෙනවා මගේ හිත ගිහිල්ලා තියෙන්නේ මේකේ කියලා දන්නවනම් ඒක නරක දෙයක් නම් අපිට වෙන දෙයකට යොදව ගන්න ඕ හැකියාව ලැබෙනවා. නමුත් අපි දන්නේ නැතුව ඒ ගන්න ගන්න දෙයට වාල් වෙන්නපත් තත්ත්වයටපත් වුණොත් ඒව විසින් අපිව මේ පාලනය කරන තත්වයකට එනවා. මෙන්න මේ සිද්ධියේ මානසිකාර්ය සම්බන්ධයෙන් ඊට පස්සේ කියනවා තවත් චිත්ත ධර්ම පිළිබඳව ඉතාම වැදගත් සංකල්පයක් ඕන සිද්ධියක් වෙලා මැදට ආවට පස්සේ මේරුවාට පස්සේ විතරයි අපිට අහුවේ. මුල් හරිය අපි දන්නේ